මනුෂ්‍ය භූතෝ සද්ධම්මේ ලබ සද්ධං අනුත්තරං සාමී සද්ධා නිමිත්තාසේ මූල ජාතා පතිත්ථිතා යාව ජීවං අසංහීරා සද්ධම්මේ සුඛපවේදිතේති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දෙව්ලොව ත්‍රිතක් ඉදිරිපත් කරමින් ගාථා දේශනා කළ ගාථා පෙළක දෙකක් මේ කියවෙනවා. බුදුරජාණන් වහන්සේ අතීත අනාගත වර්තමාන තුන් කාලයක් අවේකේ පතම් භවග්‍රේ දක්වා තිස්සේ භූමිතලයක් දසදහසක් සක්වල පෙරලක්ෂයක් සක්වල අනන්ත සක්වල සියල්ලම සරුවක්ඥතාඥාණයෙන් දැකවදාරලා තියෙනවා. එනිසා බොහෝ සෙයින් මනුෂ්‍ය ලෝකයේ තියෙන උතුම්කම පාදා දෙමින් දෙවොලව සිදුවීමක් මේ දේශනාවෙන් ඉදිරිපත් කරලා තියෙනවා. දෙවොලව උපදින්නේ මනුලවදී දාන සීල භාවනාදී කුසල් රැස් කරගත් පුණ්‍යවන්තයෙක්. ඒ පුණ්‍යවන්තයන්ට උනත් ඒ දිව්‍ය ලෝකවල තියෙන ආයුෂ් ප්‍රමාණය අවසන් වෙනකොට එයින් තුති වෙන්න සිද්ධ වෙනවා. තමන් කරගත්ත පින පිනා හෝ සිවුනා නම් කොහේ යද දන්නේ නැහැ. ඒ නිසා දෙව්ලොවදී දැන් මනුස්ස වර්ෂ ප්‍රමාණෙන් අවුරුදු 90 ලක්ෂයක් චාතුරු මහරජකී ආශි තියෙනවා. අවුරුදු 3 කෝටි 8 ලක්ෂයක් තාම තින්සේ දෙව්ලොවට ආශි තියෙනවා. අවුරුදු 14 කෝටි 40 ලක්ෂයක් යාම දිවි ලෝකයට ආශි තියෙනවා. අවුරුදු 50ක් කෝටි 60 ලක්ෂයක් අවුරුදු තුසිත දිව්‍ය ලෝකේ අවශ්‍ය තියෙනවා. 230 කෝටි 40 ලක්ෂයක් නිර්මාණාත්මක දිව්‍ය ලෝකයේද තියෙනවා. 921 කෝටි 60 ලක්ෂයක් අවුරුදු පරිණිමිත වාසවර්ග දිව්‍ය ලෝකෙට තියෙනවා. ඒ කියන ආයුෂ් ප්‍රමාණය සියල්ලෝම විඳිනව නෙමෙයි. ඔය අතර තුනක් සමහර කෙනෙක් එයින් චුතේන අවස්ථාවල් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම කිද්දා පදෝසික මනෝ පදෝසික කියන මේ කාරණා දෙක නිසා අවශ්‍ය ගෙවෙන් දිස්වන ඉන් චුතරයෙන් සිදුවෙනවා. කිද්දා පදෝසික කියන්නේ දෙවලව දෙවියන්ට තියෙනවා ආහාර ගන්න දිනයක්. ඒ කියන්නේ දිනපතාම ඒ දිව්‍ය ලෝකයේ දිනපතාම ආහාර වේල ගන්නට ඕනේ. ඒ ආහාර වේල මේ මිනිස්යන්ගේ මේ ඕලාරික ආහාරයේ ලක්ෂණේ බොහෝම සිනිඳු මුරුදු ඕජා සම්පන්න චතුර්මා චතුමන්දර වාගේ දෙයක්. ඒ මේ අපද්‍රව්‍යයක් මොකුත් නැහැ. යා ශාරීරික උරා ගන්න දෙයක් පමණයි. ඒ අනුභව නොකළොත් එහෙම යැත්ව එදාම චුත වෙනවා. එතකොට දෙවියන්ගේ ශරීරය බොහෝම සිව්මැලි නිසා. හරියට නෙළුම් මලක් වාගේ. නෙළුම් මලක් වතුරෙන් ගොඩ අරගෙන ගලක් උඩ තියුවා නම් අවරස්මී යටිච්ච ගමන් සියල්ලම මලානික වෙලා අවලස්සන දෙනවා. ඒ වගේ තමයි දෙවියන්ගේ දෙව් සිරුර. ඉස්සෙක දහසක්වත් ආහාර නැතුව හිටියොත් ඉඳලා. ඒක සිදුවෙන්නේ විනෝදින් තෙලිදෙලින් කාලි ගෙවන නිසා. අන්න ඒකට කියනවා කිද්දා පදූසික කියලා. ක්‍රීඩාවෙන් කෙලිනොයින් සිටීම නිසා වෙලා පහ නොගැනීමෙන් චුත වෙනවා. මනෝපදෝසික කියන්නේ ඊට වඩා බරපතල එකක්. දෙවියන්වත් කියනවනේ ඊර්ෂ්‍යාව කියන එකක්. තවත් දෙව කෙනෙකුගේ සම්පත් දැකලා ඊර්ෂ්‍යාව හිතක් පහළ වුණා නම් ඔහුගේ හදවත පිච්චෙනවා. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය දරා ගන්නේ හදවතට බෑ. මේ මොහොතේම චුත වෙනවා. ඒ අත්කන්න කියනවා මනෝ ප්‍රදෝෂය කියලා කෙලින්ම අපායට යනවා. ඉද්ධා ප්‍රදෝෂිකායකින් අපායට යනවා කියලා නියමයක් නැහැ. නියම අවශ්‍ය දෙවියෙක් කියන දෙවියන් ගැන මෙතන මේ සඳහන් වෙන්නේ. නියමිත අවශ්‍ය දෙවි දෙවොලෙන් චුත වෙන්න දෙවි කෙනෙක් දිව්‍යාංගනාවක් අවස්ථාව වෙනකොට ලකුණු පහක් පහළ වෙනවා. මාලා මිලා යන්ති, වත්තානි කිලිස්සන්ති, පච්චේහි සේදා මුච්ඡන්ති මුඛේ දුබ්බන්යන් ඔක්කමති දේවෝ දේවාසනේ නාදිරමති මෙන්න මේ කාරණා පහ නිමිති පහ ඇති වෙනවා ඔය සිදුවෙන්නේ මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් දවස් 7ක් තරම් කෙටි කාලය තුලයි කවදාකවත් දෙවියන්ගේ ශරීරයේ පැලඳීමක් පර වෙන්නේ නැහැ. නමුත් එදාට පර වෙනවා. දෙවියන්ගේ දිවසලු කිලුකු වෙන්නේ නැහැ. එදාට දිවසලු කිලුකු වෙනවා. එවාගෙම කිසිම වලින් දහඩිය වැගිරීමක් කවදාකවත් නෑ. එදා තෝක සිද්ධ වෙනවා. මූණේ දුර්වර්ණ බවක්, අප්‍රසන්න බවක් කවදාකවත් නෑ. එදා තේක සිද්ධ වෙනවා. දිව්‍ය ආසනවල වාඩි වෙන්න සැතපෙන්න එපා වෙනවා. මේ ලකුණු දැනුණාම අනිකුත් දෙවියෝ දේවතාවෝ මේ දිව්‍ය රාජ්‍ය නැත්නම් දිව්‍යාංගනා විකාශ කරගෙන යනවා නන්දන වනයේදී. නන්දන වනයේ කියන්නේ දෙව්ලොව තියෙන තාම උසස් උයනක්. දෙවියන් ක්‍රීඩා කරන උයනක්. මේ උයනට ගිහිල්ලා මේ උයනේ තියෙන වර්ණාවක් පෙන්නලා අනුශාසනාවක් කරනවා ඊතෝ භෝ සුභකින් ගච්ඡ ඊතෝ භෝ සුභකින් ගච්ඡ කියලා. නිදුකාණනි මේ දෙව්ලොවින් චුතෙවි මනුලෝ නැමැති සුගතිය කියන්නේ මනුලව සුගතිය කියන්නේ කියලා අනුශාසනා කරනවා. ඒ අනුශාසනා කරන්නේ නිකන් නෙමෙයි. මෙන්න මේ තේරුමින් කියන එකයි ගාථාවෙන් සරුවක් යන වාස දේශනා කළේ. ඉතෝ භෝ සුගතින් ගච්ඡේ මනුස්සානං සහාවියතං නිදුකාණෙනි මේ දෙව්ලොවෙන් චුතෙහි මනුෂ්‍යයන්ගේ සහායක භාවකපත් වෙනින් මනුලව නෙමෙක සුගතියට යන්නේ. මනුෂ්‍ය භූතෝ සද්ධම්මේ ලබ සද්ධං අනුත්තරං. මිනිසෙකු බාටපත් වෙලා බුද්ධ ශාසනයෙහි අනුත්තර යන්නේ ශ්‍රේෂ්ඨ වූ සද්ධා පිහිටුවා ගන්නවා. සාවේ සද්ධා නිමිත්තාස මූලජාතා කටිච්චිතා. ඒ ඔබේ සද්ධාව නිමිත්තා බොහෝම ගැඹුරට පිහිටුවා ගන්න. ස්ථීරව පිහිටුවා ගන්න. නොසැලෙන සද්ධාවක් බාට පමුණවා ගන්න. යාම ජීවන් අසංහීරා. ජීවිතාන්තය දක්වා නොසැලෙන සද්ධාවක් ඇති කර ගන්න. සද්ධාම්මේ සුප්පවේ දිතේ ස්වාඝාතෝස්මේ සද්ධර්මයේ කෙරෙහි බුද්ධ ධර්මයේ කෙරෙහි බුද්ධ ශාසනයේ කෙරෙහි රත්නත්‍රයේ කෙරෙහි තියෙන සාර සද්ධා පිහිටුවා ගන්න. තතෝ ඕපදීකම් පුඤ්ඤං කත්වා දානේන සම්බහු. ඊට පස්සේ නිවන දක්වාම ගමන් කර හැකි. ඕපදීක කුසල රැස් කරගෙන අයමත් අපේ දෙව්ලොවට එන්නේ. මෙන්න මේකයි දෙවියන්ගේ අනුශාසනාව. මේ අනුශාසනා වහනකොට ඒ දෙවියන් හිත නැමෙන්නේ මනුලෝකෙන්දයි බොහෝ සෙයින්. එසේ මනුලෝකෙ පැමිණීමෙන් පසු ආයමත් දෙව්ලෝකෙ යන්න සුදුසු මහා පින්කම් කරගන්න සමර්ථ වෙනවා. කවුරුත් අහලා ඇති විශ්වන්තද මහ රජුරෝ දෙව්ලොව හිටියේ මනුලෝක දෙන්දේශ්වර වෙලා. සක්‍ර බවනි. සක්දේව රජතුමාගේ අනින් තමයි විශ්වන්තද මහ රජුරෝ මනුලව ජේතුත්තර කියන නගරේ සංවේකේන මහරජුලවන්න පුත්‍රය කුසකී දේවීන් වහන්සේගේ දරුවෙක් හැටියට පහළ වුණා. මේ පහළ වීමෙන් මොකද සිද්ධ වුණේ? මහා පොළව හත්වරක් කම්පා වනසේ දාන ආදි පාරමී පුරා ගන්න සමර්ථ වුණා. දෙව්ලෝදුව කෙරෙන්නේ ඒ වගේම ඊට කලින් මහා සුද්ධ පඬිතුයන් වහන්සේද දෙව්ලොවදී මේ නිමිති පහළලා දෙවියන්ගේ ආරාධනෙන් මන්ඩෝ පහළ වුණා. ඒ කියන්නේ විදේහ රට. විදේහ රට කියන්නේ අපි අද සැලකන්නේ බුරුම රට, ඉන්දියාවේ නැගෙනහිර. එයිනොත් නැගෙනහිර දක්ෂිණ යාමදුංගම කියන ප්‍රදේශයේ සුමන සිටුවරයාගේ පුතෙක් හැටියට මේ දරුවා පහළ වුණා. දරුවා පහළ වෙනකොට උපදිනකොට මව කුසෙන් දී වෙනකොට හඳුන් ගැටයක් අතට දුන්නා සක්දෙව් රජු. මේක දැකලා මෞතුමිය හැවා පුතා මේ මොනවද අතේ තියෙන්නේ? අම්ම මේක මහා ඖෂධයක් කිව්වා. මේ උපන්දාස කතා කළ දරුවෙක් මේ මහා ඖෂධ කුමාරය. ඒ නම නම ලැබුණේ මේ මහා ඖෂධ කියන වචනේ මුල් කොටගෙන. ඒ ජීවිතේ මොනතරම් පුදුම පින්කම් කරගත්තද? දෙවලව දේවා කරගන්න ලැබෙන්නේ. අපි හිතන්නට ඕනේ අපිත් මේ දෙවලව ඉඳගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. අපාය ඉඳගෙන නෙමෙයි. මොකද අපාය ඉඳලා ආවම අපි බොහොම නිතර නිතර බිය කැට ගැනීම ඇති දුකෙන් පෙළෙනා වෙන්නට ඕනේ. නමුත් අපි බොහොම සන්තෝෂයෙන් මානසික වශයෙන් සුවයක් විඳින්මින් ජීවත් වෙන්නේ පෙර ජාතිවලත් අපි සකුවත්යන් වල ඉඳලා ඇවිල්ලා තියෙනවා. ඒ දවසේ අපට දෙවි අනුශාසනා කරන්න ඇති. මේ දෙව්ලොවෙන් චුත වෙලා සුගතියේ නැති මනුලෝ උපදින්න. මිනිසෙකු බාටපත් වෙලා ස්ථීර සද්ධාාවක් පිහිටුවා ගන්න. මුල් ගැසගත් සද්ධාාවක් පිහිටුවා ගන්න රත්නත්‍රයේ විශේෂයි. ඊට පස්සේ දාන ආදී කුසල රැස් කරගෙන අයමත් මේ අපේ සුගතියේ දෙව්ලොවට එන්නේ කියලා දෙවියන් ආරාධනා. එනේ දෙව්ලොවට ගියා කියලා අජරාමර වෙන්නේ නැහැ. බෞද්ධයන් වශයෙන් අපි දන්නවා දෙව්ලොවට ගියාට අජරාමර වෙන්නේ නැහැ සදාකාලික නැහැ. නමුත් අපි දන්නවා නිවන් දකින්නතුරු දෙව්ලොව මනුලොව වෙන තැනක ඉන්න සිද්ධ වෙනවා. එනිසා අපි මේ ජීවිතයේ සිදු කරන්නට ඕනේ මනුලොව ඉක්මවා දෙව්ලොවත් ඉක්මවා බඹලොවත් ඉක්මවා තුන්ලොවත් ඉක්මවා යන ලෝකෝත්තර අමාමා නිවනට හේතු වෙන කුසාගස් කර ගැනීමයි. ඔය දෙවියන් සම්බන්ධ සංසන්දනී කරමින් ද සරුවක්ඥන් වහන්සේ ධර්ම දේශනාවක් කළා කියනවා. ඡවාචව සූත්‍රයේදී අංගුත්තර නිකායේ මේ ඡවාචව සූත්‍රයේ බොහොම වැදගත් පාඩමක් අපට උගන්වනවා. ඒ කියන්නේ දෙව්ලොව දෙවියන්ට සංසන්දනය කරන දේශනාවක්. මනුෂ්‍ය ලෝකයේ ජීවත් වෙන අඹසමියන් අතරත දෙන්නාම සද්ධා සීල සුත ත්‍යාග ඥාන කියන මේවායින් තොරණ පස්පව කරනවා නම් දස අකුසල් කරනවා නම් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ගුණ බිදක්වත් දිනු නොකරනවා නම් ඒ දෙන්නගේ වාසය හරියට චවාචව ඒ කියන්නේ මලමිනියක් මලමිනියක් එක ජීවත් වීම. ඒ කියන්නේ ඇත්ත කෙලින්ම මලබුන් හා සමානයි. බොහොම පිළිකුලට ලක් වෙන අය. සමහර විටේ ස්වාමි පක්ෂයේ සද්ධා සීල සුත ත්‍යාග ඥාන ගුණයන්ගෙන් යුක්තයි. මෙත්තා කරුණා මුදිතා අපේක්ෂා ගුණයන්ගෙන් යුක්තයි. දස කුසල ධර්මයට අනුව ජීවත් වෙනවා. එවැගේම භාර්යාවගේ පැත්තෙන් ඒ ගුණ මුකුත් නැහැ. එහෙනම් එතන සඳහන් වෙනවා දෙවි කෙනෙක් මලමිනියක් එක්ක ජීවත් වෙනවා කියලා. තව කෙනෙක් කියනවා ස්වාමියාගේ පැත්තෙන් කිසියම් සීලයක් ධාමයක් ගුණයක් නැහැ. සද්ධාව නැහැ, සීලය නැහැ, ශ්‍රුතිය නැහැ, ත්‍යාගය නැහැ, ප්‍රඥාව නැහැ. දාන සීල භාවනා කුසල් කිරීමේ ඡන්දයක් නැහැ, මෙත්තා කරුණා මුදිතා ලවයක්වත් නැහැ. නමුත් භාර්යාවගේ පැත්තෙන් මේ සියල්ලම කියලා. සද්ධාවන්තයි, සීලවන්තයි, ශ්‍රෘතවන්තයි, ත්‍යාගවන්තයි, ඥානවන්තයි, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ගුණයන්ගෙන් යුක්තයි. දාන සීල භාවනාදී කුසල් කරන්න බොහොම ධර්මච්ඡන්දයෙන් කුසල ඡන්දයෙන් යුක්තයි. මේ ආදී ගුණ පුරනවා. ඒකෝතේ ජීවත් වීමේ අවස්ථාවේ කියනවා මලමිනියක් සමග දේවතා දුවක් ඉන්නවා කියලා. ඊළඟට හතරවෙනි විකල්පේ තමයි දේශනා කළේ යම්කිසි අඹසැනි දෙපළ දෙදෙනාම ශ්‍රද්ධාවන්තයි. දෙදෙනාම සීලවන්තයි. දෙදෙනාම ධර්මාඥානයේ වඩන සුත්තවන්තයි. දෙදෙනාම දාන ආදී කුසල් කරමින් ත්‍යාගවන්තයි. දෙදෙනාම සමථේපස්සනා භාවනා පුහුණු වෙමින් ඥානවන්තයි. දෙදෙනාම මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා ගුණ පුරනවා. දෙදෙනාම පස්පවෙන් වැළකීලා දස කුසලෙන් වැළකීලා දස කුසල ධර්මයට අනුව දැහැමින් ජීවත් වෙනවා. දෙදෙනාගේ පැවතුම් දෙවියන් සාදුකාර දෙන්නේ සුදුසු පැවතුමින් ජීවත් වෙනවා. එහෙමනම් මේ ආල් දෙන්නාට සද්දෝ රජුරු මණික් කොටුන්න පැත්තේ කියලා වන්දනා කරනවා තවතිසා භවණී දෙලා. ඒ මොකද මේ වාගේ පුණ්‍යවන්තයෝ තමයි අපි දෙව්ලොවට එන්නේ. මේ වාගේ පුණ්‍යවන්තයෝ තමයි අපවනි සද්දෝ රජ වෙන්නේ. මේ අත්ංගේ කුසල ඒ පුණ්‍යවන්ත බාතමගේ নমස්කාරය වේවා කියලා සද්දෝ රජුරු දෙව්ලොව ඉඳගෙන වන්දනා කරනවා. එපමණක් නෙමෙයි. ගමක් නගරයක් ජනපදයක් වාසා පත්කල්ලා තියෙන සතරවරන් දෙවියන්ගේ නියෝජිත දේවතාවෝ ඒ ඇත්තන්ගේ පුණ්‍ය වාර්තාවන් සම්පොතේ ලියා ගන්නවා. සම්පොතේ ලියාගෙන සතරවරන් දෙවියන්ට දෙනවා. සතරවරන් දෙවියන් මාසෙට දෙවාරයක් සක්‍ර භවනට මේ පුණ්‍ය වාර්තාවන් ගෙනිහිලා කියනවා. එතෙන්ගේ ධම්සභා මණ්ඩපයේ ලක්ෂ ගණන් කෝටි ගණන් දෙවියෝ බ්‍රහ්මියෝ මේකට සවන් දෙනවා. පිට දසදහසක් සක්වල දෙවියොත් එනවා මේ මංගල සක්වලට බණ අහන්න. ඒ ඇත්තන්වත් මේ පුණ්‍ය වාර්තාවන් අහන් ලැබී සාදු කියා අනුමෝදන් වෙනවා. එමඟින් සද්දෝ රජුගේ විධානයේ සතරවරන් දෙවියෝ සතරවරන් දෙවියන්ගේ විධානයෙන් අර ග්‍රාම ආරක්ෂක නගර ආරක්ෂක සීමත්ක දෙවියන්වත් පණිවිඩයක් ලැබෙනවා ඒ කුසල් කරන පින් කරන ගුණ පුරේන අත්යන් ආරක්ෂා සංවිධාන සලසා දෙන්නේ. මේ විදිහට සලක බැලීමේදී මනුෂ්‍ය ජීවත් වෙන දෙවියන් එක්කයි. දෙවියන්ගේ සම්බන්ධතාවක් ඇතුවයි මේ මනුලොව අපි ජීවත් වෙන්නේ. අපේ සීලෝම වග විභාග ප්‍රවෘත්ති කියන්නේ හොඳ නරක ඔක්කොම දෙව්ලොව කියවෙනවා. ඒතර දෙව්ලොව කියවෙන්නේ ඒ කුසල අනුමෝදන් වෙමින් ආශිර්වාද කරන්නේ. අකුසල පැත්තේ බහුල නැත්තන් ගැන ඇතු කනගාටු වෙනවා. දෙව්ලොව කියන නැත්තන් වල අපාගාමී වෙන ඇතු වැඩිනේ කියලා. ඒසා මනුෂ්‍ය ලෝකේ ජීවත් වෙන අපි අනන්ත වාර දෙව්ලොව ඉඳලා ඇවිල්ලා තියෙනවා. බ්‍රහ්ම ලෝකෙ ඉඳලා ඇවිල්ලා තියෙනවා. එවාගෙම ඒ අනන්ත වාරවල අපි මේ වාගේ දාන ආදී කුසල් කරලා දෙව්ලොවට ගිහින් තියෙන බමලොවට ගිහින් තියෙන නමුත් ඒවා රැඳුණු සිහිනයක් තරම්වත් අද අපට මතක නැහැ. ඒ ඔක්කොම අතීතයි. ඒ ඔක්කොම කාලාපික්කාන්තයෙන් දෙවිගේ දේවල්. දැන් ඒවා ගැන හිතන්න අපට අවශ්‍යයක් නැහැ. ඊළඟට අපි හිතන්න ඕන ඉදිරි කාලය ගැන. ඉදිරි කාලය ගැන තෘෂ්ණාවෙන් නෙමෙයි හිතන්නට ඕන නුවණින්. කොහොමද නුවණින් හිතන්නේ? අපි තබන තබන පියවරක් පාසා අපේ ජීවිතය ගෙවි ගෙවි යනවා. නිදසුනක් වශයෙන් කියනවා නම් උදේ පාන්දර උදාවන ඉරු මණ්ඩල නොනැතිම දැස යනවා. ඒ වගේ අපේ උපන්න ජීවිතය අනුපිළිවෙලින් සනියක් පාසා මේ ගෙවි ගෙවි යනවා. අන්තිම ඉලක්කයේ දක්වා මේ දාසින් දාස පයෙන් පය විනාඩියෙන් විනාඩියේ තත්පරයෙන් තත්පරයේ චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයේ අපි මේ ගෙවි ගෙවි යනවා ජරා මරණයට ඇදීගෙන යනවා. ඒ මේ ගෙවෙන සුළු ඇදීගෙන යන සුළු ආත්ම භාවයෙන් අපට දෙව් සැප, බඹ සැප, මනු සැප, නිවන් සැප ලැබෙන කුසල් පාරමී පුරා ගන්න ඇති සමයේ කාලය මේ කාලයේ පමණයි. මේ කාලයේදී අපි නුවණ මෙහෙයවලා සති සමාධි ඥාන මෙහෙයවලා දාන සීල භාවනා කුසල් රැස්කර ගැනීම අපේ දෙලොව ජයගෙන නිවන් මඟ යා ගැනීමට ඒකාන මාර්ගයයි. බුද්ධෝත්පාද කාලේ හැර ඊට අවස්ථාවක් ආ ලැබෙනවා කෙනෙකු විශ්වාස නැහැ. පින්තුන් අහලා තියෙනවා නේද මහා ආකාශික මහරහතන් වහන්සේ බද්දා කාපිලානි කාත්මෙහිමින් වහන්සේ දෙන්න ගැන මේ දෙන්න මොනතරම් පුදුමෙට කල්යාණ මිත්‍රත්වයෙන් දෙදෙනාට එකතු වෙලා තියෙනවද ඒ කියන්නේ කල්ප ලක්ෂයක්. ජීවමතුරා බුද්ධ ශාසනයේදී මේ දෙන්න එකට ජීවත් වූ දෙන්නේ. ඒ කාලේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ විශාල ධනවත් සිටුවරේ. ඒ සිටුවරේ සිටු දේවිය දෙන්නේ එදා කළ මහා පින්කම් හා ප්‍රාර්ථනා අනුව කල්ප ලක්ෂයක් මේකට ආවන්නේ දෙන්නම පින් දහම් කරමි. බොහෝ වාරවල දෙන්න මේකට බඹලෝ ගින් තියෙනවා. බොහෝ වාරවල එකතු වෙලා ඕනෝන්ඩ උපකාරලා තියෙන කල්යාණ මිත්‍රත්වයේ එම උපකාර වීම නිසා අන්තිම භාවයේ අවුරුදු 20 දී දෙමව්පියන්ගේ බලවත් යොමු කිරීම නිසා විවාහපත් වුණාට බ්‍රහ්මයන් වගේ පිරිසුදු ජීවත් වුණා. වැඩි දවසක් ගියේ නැත. විවාහපත් වෙන දෙන්නම පැවිදි වුණ උද්දේශක පැවිදි. වයස අවුරුදු 20යි. එයින් බද්දා කාපිලානේ රත්තරන් රූපයක් වගේ බොහෝම ලස්සනයි. බඹලොන් ගලාපු කෙනෙක්. මහා කාශ්‍යප රහතන් වහන්සේ සාත්මුලක් වාගේ ලස්සනයි. මහා පුරුෂ ලක්ෂණ රාශියක් උන්වහන්සේගේ දෙහි තියෙනවා. දෙන්නම උසස්ම වන් බ්‍රාහ්මණ වංශික දෙවියන්. දෙන්නට විශාල ධනස්කන්ධයක් හිමි වෙලා තිබුණා. ඒ සියල්ලම අතර දාන උද්දේශ සකල්පයේ පැවිද්දෙන් පැවිදි වෙලා ධම්මානේ පියමං කරලා ගමෙන් පිටවෙච්ච වෙලාවේ මේ දෙන්නා කතා කළා. දැන් අපි දෙන්නා පැවිද්දෝ. මෙතෙක් කල් අපි එකට ජීවත් වුණා. දැන් අපි මෙතකින් වෙන් වෙනවා. ඒ නිසා අපි දෙන්න එක මඟ යාම සුදුසු නැහෙනි කියලා කිව්වා මෙහිමයි කියලා භද්‍රා කාපිලානි පිළිගෙන තුන් වාරයක් වැඳා. තුන් වාරයක් ප්‍රදක්ෂිනා කළා මේ මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ වටේ. ප්‍රදක්ෂිනා කළ ආකාර කළ පිටුපාන් නැතුව පස්සෙන් පස්සට වම් අත පැත්තට ගියා. ඒ වෙලාවේ මේ මහ පොළොව කම්පා වුණා කියලා. මොකද මේ දැන් රහත් වෙලා නෙමෙයි තව. ගලයන් කිසුසස් ගුණයක් පුරාගත් දිනෙක නෙමෙයි මේ ජීවිතේ. මේ දෙන්නාගේ පෙර જાති જાතිෙහිදී එකම අදහසින් එකම සිටින් සද්ධාව සීලය ශ්‍රුතය ත්‍යාගය ඥානය ගුණය එවාගේම කරුණාව මෛත්‍රිය මුදිතා උපේක්ඛා මේවා එකට එක හිතින් පුරාගෙන ආපු දෙන්නේ දෙන්නට දෙන්න කල්යාණ මිත්‍රයි ඒ දෙන්න කවදාකවත් ඒ කල්පලක්ෂය තුල අපාගාමී වුණා කියන විස්තරයක් කොතැනකවත් සඳහන් වෙලා නැහැ එයින් පැහැදිලි වෙන්නේ අපාදන පාපයක් ওই කාලය තුල සිදු වෙලා නැහැ. ඒ තරම් පිරිසිදුව මේ දෙදෙන ඒ භව මේ සරිසරණින් ඇවිල්ලා අන්තිමාත් භාවයේදී බුදු සසුන වෙන්නේ පැවිදි වෙලා වින් එච්ච දාසේ මහ පොළොව කම්පා වුණ අය කවදාකවත් මේ දෙන්න එකතු වෙන්නේ නැහැ. ඒක විසාක්ෂාගේ තමයි කම්පා වුණේ පොළොව. ඉතින් මහා ආකාශක ස්වාමීන් වහන්සේගේ ගිහිනම පිට්පලේ මානවක දැන් ඉතින් මහා කාශ්‍යප කියන්නේ උන්වහන්සේගේ ගෝත්‍රයේ කාශ්‍යප ගෝත්‍රය මහා කියන්නේ තවත් කාශ්‍යප නමින් කීප නමක් වැඩි හිට නිසා මේ උත්තරයන් වහන්සේට මහා කාශ්‍යප කියලා පසු කාලික භාවිත වුණේ. බුදුරජාණන් වහන්සේ ධාම පෙරමඟට වැඩම කරලා මුන්වහන්සේ පිළි අරගෙන පැවිදි උපසම්පදාව දුන්නා, උතාංග සමාදන් කෙරෙව්වා, තමන් වහන්සේගේ වටිනාම සිවුරක් බාර දුන්නා. වටිනා සිවුර කියන්නේ ඒකනේ පීවරේ වස්ත්‍රයේ වශයෙන් වටනාකමක් නෙමෙයි. ඒක විශේෂත්වයක් තිබුණා. බුදුරජාන් වහන්සේකට දානය කරන හිතේ දෙපට සිවුරේ පුන්නා දාසියගේ මුත්‍ර ශරීර උටා දාලා හිමක් පමණ පණුවන් සිටියේ මේ වස්ත්‍රයේ ගසා දාලා අරගෙන ඉසරුවක් යනවා සිවුරක් හදාගත්තු මොන තරම් පුදුම දෙයක්ද ඒක ගන්න වෙලාවේ මහ පොළොව කම්පා වුණා ඒක සෝදා ගන්න තැනකට ගියාම දේවතාවේ පොකුණක් මම අපෑවා උකුණට බහින්ද කුමුක්කත්තා පාස් කර දුන්නා. මේක දෝවණේ කරලා කීවරයක් කරගන්නකොට පොළොව කම්පා වුණා. ඒ කීවරේ පෙරවනකොට පොළොව කම්පා වුණා. මේක සරුවක්ඥන් වහන්සේ වෙනුවෙන් තුන් වාරයක් පොළොව කම්පා වෙච්ච සිවුරක් තමයි මේ දෙපඩ සිවුර. එදා මහා කාශ්‍යප ස්වාමින් වහන්සේට මේ දෙපඩ සිවුර බාර දෙනකොට පොළොව කම්පා වුණා. උගත් පීවරේ බාරගන්න එවකට කිසි කෙනෙක් හිටියේ සුදුස්සෙක් හිටියේ නෑ මේ කාශ්‍යප ස්වාමීන් වහන්සේ පමණයි සිටියේ. මේ තරම් පුදුමාකාර පුණ්‍යවන්ත ජීවිත ගෙවාගෙන ආවේ ඕනෝන් දෙන්නාට කල්යාණ මිත්‍රත්වයෙන් පිළිපෙත් වෙච්ච නිසායි. මේක නිසා දැන් මේ පින්වත් සුජී ජීරසිංහද ඒ දරුවා දීර්ෂාන් සේනානායක දරුවක් දෙන්නගේ එකතුවතා නොබෝදාසකින් සිද්ධ වෙනවා. දෙපාර්ශ්වයේම දෙමව්පියන්ගේ ආශිර්වාදයේ පෙරට කොටගෙනයි මේ එක්කාසු වීම. මේ දෙදෙනාම ප්‍රාර්ථනා කරන්නට ඕනේ අර වාගේ ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය, ඥානය, කරුණාව, මෛත්‍රිය, මුදිතාව, උපේක්ෂාව මේ ආදී ගුණ පූර්ණේ කරන කල්යාණ මිත්‍රත්වයෙන් අපි ආශ්‍රය කරන්නේ මෝ කියන අදිස්ථානය ඇති කරගෙන මේ උත්තර බුද්ධෝත්පාද කාලයේදී ධාර්මික ජීවිත ගත කරලා නැවත නැවත නිවන දක්වා යන ගමනේදී දෙව්ලොවට මනුලොවට බඹලොවට යමින් එමින් නැවත නැවත දාන ආදී පාරමී පුරලා මේ දෙමෝපියන් එක්ක එක මණ්ඩපයකදී මඟඵල නිවන් සුව ලබන්නට වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවතුව මේ එකතු වීම වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරන්නට ඕන. එවැගේම දෙමෝපියන්ට මේ ගැන විශාල අෂ්ටසිල්ලක් ලැබෙනවා දරුවන්ගේ අනාගත සුබ සිද්ධිය සඳහා කළ යුතු යුතුයකම් අප විසින් ඉෂ්ට සිද්ධ වුණා නේද කියලා සිදාලෝවාද සූත්‍රයේ සඳහන් වෙනවා නේද දෙමව්පියන්ගෙන් ඉෂ්ට වෙන්න ඕන යුතුයකම් පහක් ඒවා තමයි මේ සිද්ධ කරගෙන යන්නේ කුඩා කලපටන් දරුවන් පාපෙන් වළක්ව ගත්තා කුඩා කලපටන් කුසල ක්‍රියාවන් පුරුදු කෙරේවා එවාගේම ශිල්ප ශාස්ත්‍ර උගන්වුවා ඊළඟට දැන් මේ සුදුසු වයසේදී ආවාහ විවාහ කටයුතු කර දෙනවා. Taman සතු දායාද වස්තුව පවරා දෙනවා. මේක දෙමව්පියන් යුතුයකම්. මේවා සිද්ධ කරන්නේ හදපත්ලින් ගරුවන් කෙරේ තියෙන බ්‍රහ්ම ගුණ නිසායි. මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා බ්‍රහ්ම ගුණ නිසායි. දරුවන්ගේ సంతානෙත් ඒ වගේ තියෙනවා කෘතඥතා කෘත වේදිතා කියලා ගුණ දෙකක්. කෘතඥතා කියන්නේ කළ ගුණ දන්න බව. කෘත වේදිතා කියන්නේ කළ ගුණ සලකන බව. ඒ අනුව දරුවන් විසින් දෙමව්පියන්ට දෙමව්පියන්ට දරි ගැහෙන කාලයේදී අප උපස්ථාන කරනවා. එවැගේම දෙමව්පියන්ගෙන් කරන වැඩ කටයුතු මහන්සියෙන් නොදී තමන් ඒවා කර දෙනවා. දෙමව්පියන්ගේ වංශ පරම්පරාවේ, කුල පරම්පරාවේ, ආගමික පරම්පරාවේ චාරිත්‍ර වාරිත්‍ර කඩනු කර ආරක්ෂා කරනවා. දෙමව්පියන් හරියම්බ කළ තියෙන දේපොළ පූජනීය වස්තුන් ආරක්ෂා කරගන්නවා. දෙමෝපියන් අතරින් යමෙක් මේ පල්ලුව ගියා නම් සුදුසු කල්ලි දාන දක්ෂිනාවන් පිරිනමමින් ශාපිදාන පින්කම් සිද්ධ කරනවා. මේවා දරුවන්ගෙන් සිද්ධ වෙනවා. එතකොට දරුවන් වශයෙන් ඕනුවන් අතරත් අර අමුසමියන් හැටියට යුතුයකම් පහක් බැගින් ඉස්ස සිද්ධ කරන්න තියෙනවා. ස්වාමි පක්ෂයේ විසින් භාර්යාවගේ පැත්තට යුතුයකම් පහක්ම කරන්නට ඕනේ. සම්මාන නාය, අනුමාන නාය, අනතිචාර්යාය, ඉස්සරිය වස්සග්ගේන අලංකාරානුපදානය. මේ කරුණුපන් යුතුයකම් ඉෂ්ට කරන්නට ඕනේ. තමන්ගේ බිරිඳට තමන්ගේ නෑනියන්ට කතා කරන්න වාගේ තමන්ගේ සහෝදරයට කතා කරන්න වාගේ මෛත්‍රියෙන් කතා කරන්නට ඕනේ. අනෝමානනාය මොනතරම් අඩුපාඩුවක් අත්හැරද්දක් වුණත් කවදාකවත් හදාපනින් නැතුව බොහොම මෛත්‍රියෙන් කරුණාවෙන්ම කතා කරනවා අවඥා නුකොට නිന്ദාපාස කිරීමෙන් වළකින්නට ඕන. අනතිචාරියාය සෝදාර සන්තෝෂයේ උතුම් ගුණේ රකින්නට ඕන. පරදාර සේවනයේ සම්පූර්ණින් වැළකී පිරිසුදු පන්සිල් රකින්නට ඕන. එවාගේම තමන්ගේ බිරිඳ තමන්ගේ වස්තුමේ ඇටියට ඇඳුම් පළඳුම් ආභරණ ආදී සපයා දෙන්නට ඕන. දෙදෙන සීල වග කියන සෝකයේ බිරිඳට පවරන්නට ඕන. මේ යුතුයකම් පහ ස්වයං පාක්ෂයෙන් ඉෂ්ට වෙනකොට ඒ තමන්ගේ බිරිඳගේ පැත්තේ චිත්ත සංකාන බොහොම නිවෙනවා සැනසෙනවා විශ්වාසවන්ත වෙනවා අවංක භාවයටපත් වෙනවා රාගයෙන් සෑහීමකටපත් වෙනවා බිරිඳගේ පැත්තෙන් මේ වගේ කරුණු පාපෙන් ස්වාමියාට අනුග්‍රහ කරනවා ඒ කියන්නේ සුසංවේක කම්මන්තාක සුසංවේක පරිගණාක අනිතිකාරිනීක සම්බතං චාන්ද්‍රක්කති දක්ඛා චෝති සම්බ කිච්ච කරණීසු මේ කියන්නේ යුතුයකම් පහක් සිද්ධ කරනවා සුසංහිත කම්මන්තා කියන්නේ gedara dore සෙලෝම කටයුතු බොහෝම සංවිධානාත්මකව පවත්වගෙන යනවා. කිසිම දෙයක් නැතිනාස්ති වෙන නොදී මනවින් ආරක්ෂාව නැති කියලා කිසිම දෙයකකින් මීයකකින්වත් හානියක් නොවන හැටියට gedara dore කටයුතු බොහොම සුරක්ෂිතව පවත්වනවා. කාලට වේලාට කලියතු කටයුතු බොහොම අතපසු නොවෙන්නේ නනනුවණින් යුතුව අනලස්ව සිද්ධ කරනවා. සුසංගීත පරිජනාති කියන්නේ ස්වාමි පක්ෂයේ දෙමව්පියන් සහෝදර සහෝදරියන් එම නැත්නම් සේවක සේවිකාදීන් හිතමිතුරන් යමෙක් ඉන්නා නම් ඒ ඇත්තන්ට කලක වේලාවට කෑම දීමේ බත බුලක අවශ්‍ය අවශ්‍ය දේවල් සම්පාදනය කර දෙමින් ඒ ඇත්තන්ගේ මෛත්‍රිය දිනා ගන්නට ඕන. අනිත්‍යකාරණීකේ පතිවෘතා ගුණීකා උතුම් ලෙස ආරක්ෂා කරන්නට ඕන. සම්බතං චන්ද්‍රක්කතේ ස්වාමි පක්ෂයේ විසින් හරියම්බ කරන අල්ප හෝ මහත් හෝ ධනේ භෝගේ වස්තු සම්භාර බොහෝම සැලකිල්ලෙන් සුරක්ෂිතව නූල් කොටක්වත් විනාශ නොවන හැටියට රැක බලා ගන්නට ඕනේ. දක්කාතෝති සබ්බ කිච්ච කරණීයේසු තමන්ට පැවරෙන හැම කටයුත්තකදීම නුවණ මෙහෙवला දක්ෂ ලෙස යෙදෙන්නට සමත් වෙන්නට ඕනේ. මේ කියන කාරණා පහෙන් බිරිඳගේ පැත්තෙන් ස්වාමියාට අනුග්‍රහ සැලසෙන කොට එතුමාගේ සිතේ මහත් කරුණාවක්, මෛත්‍රියක්, දයාවක්, අනුකම්පාවක්, විශ්වාසවන්තකමක්, අවංක භාවයක් පිහිටෙනවා. එයින් ඕන ඕන කල්යාණ මිත්‍ර බවටපත් වුණා වේවා. එනිසා කලකේලාට දන් දීම, සීල රැකීම, භාවනා කිරීම, බුදුන් වහන්සේම වන්දනමාන කටයුතු හැම දෙයකදීම දෙන්න එක හා සමාන සිතින් කටයුතු කරනවා. ලාභා ලාභය අසහසනින්දා ප්‍රශංසා සැපදුක් මේ වායේ කම්පා නොවි දෙදෙනාම සමසිතින් ඒවා ඉවසාගෙන ඉන්න සමර්ථ භාවයටපත් වෙනවා. මේක නිසා ඒ දෙදෙනා හරියට දෙවි කෙනෙක් දිව්‍යාංගනාවක් එක ජීවත් වෙනවා හා සමාන බාටපත් වෙනවා කියන එක මේ සමාචව සූත්‍රයේදී සරුවක්ඥන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ අනුව සලකා සැලසෙන්නට ඕන. දැන් මේ මොහොතේදී ස්වාමීන් වහන්සේලා වැඩම කරවාගෙන මම හිතන ඉත ප්‍රතිමේ බුද්ධ පූජා පවත්වන්නට ඇති දෙපාදුවා පීවිලේල අසුන් පනවා වඩා හිඳුවා ගෞරව සම්ප්‍රයුක්තෝ දානයේ පිරිනැම්ව එවාගින් වත් පිළිවෙත් පැවැත්වුවා ඉන් අනතුරුව මේ අස්ති පරිස්කාදා සසු පිරිකර පූජා කරන්න යෙදෙනවා. සීලයක පීඨා දැන් මේ බණපදයකට සවන් දෙමින් සිටිනවා. මෙතකින් දාන සීල භාවනා වශයෙන් විශාල පුණ්‍ය සම්භාරයක් මේ මොහොතේදී මේ නිදාන් කරගන්න යුතුන මේ නිවසේදී ඒ ඉන්කමේ පරමාර්ථයක් මේ ආශිර්වාද පූජාවක් බවට පත් කර ගැනීමයි. එනිසා මෙතකින් මේ රැස්පත් කරගන්නා ලද කුසල සම්භාර ධර්මයේ අද අපි මේ සුගතියට නිවනට ගමන් කරන සම්බුද්ධ ශාසනයේ දීර්ඝ කාලයක් ඉන්න අවුරුදු 5000 පිරෙන අතුරුම නොනැසී නොපිරිහි අඳුරු නොවේ අතුරු දහන් නොවේ ගගනතලයේ සඳහිරු මඩලමින් දිදුලමින් බබලමින් අපරාජිතව විරාජිතව නිර්මලව පවතිවා ආශ්‍යාපේ ශාසන අභිවෘද්ධියේ ප්‍රාර්ථනා කරමි. එවැගේම ශාසන භාරධාරී සංඝ පිතෘන් වහන්සේලා ප්‍රධාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේ සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩෙමින් ධර්මාඥානෙන් භාවනාඥානෙන් සමථ විපස්සනාවෙන් ඥාන අධිඥානෙන් විපස්සනා ඥානෙන් අභිවෘද්ධියටපත් වෙමින් සද්ධර්ම ආලෝකයේ ලෝක බෙදා දෙන පිණිස අපනස් කරගන්න කුසලයේ ආශිර්වාදයක් වේවා කියා අපි ශාසන අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරමු. එම නිවසේද්දෙන් වැඩෙන්න බවතේ දක්වා ලැබෙන්නා වූ සීලම දෙවි දේවතා මඳුල්ලටත් ශාසනාරක්ෂක ලෝකපාල කාත්මාරක්ෂක දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පුණ්‍ය ලාභයක් වේවා පුණ්‍යානුමෝදනාවෙන් අධිකතර සන්තෝෂයට පත්වෙන ආයුවන් සැප බල ඓශ්වර්යයෙන් වැඩෙන දෙවි දේවතා මනුල්ලගේ ආරක්ෂා නිරතුරුව සැලසේවා ඒ දෙවියන්ගේ මෛත්‍රී පූර්ණ ආශිර්වාදයෙන් බුදු සසුන ශ්‍රී ලංකාව සිංහල ජාතියත් බෞද්ධ ජනතාවත් ආරක්ෂා කරනු ලැබේවා පැතු බෝධි ඥාන වලින් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රීන් පින් පමුණුවමු. එසේම හිතවත් නැදහත් අහිතවත් සෑම සත්‍යයන්ද මෙම ප්‍රදේශයේ පටන් අවට ගම් නගර ලංකාව දමදිවුතල මේ සක්වල සීලු සක්වල දස දිසා වාසී සමස්ත ලෝක සත්‍යයට මේ පින ලැබේවා. සියලු සත්‍යෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා කෙරුවන් සරණ වේත්වා නිවන් මඟ ගමන් කෙරේත්වා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා ක්‍යා මෛත්‍රීම් පින් පමුණුවමු